අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඍජුභාවය එහෙම නැත්නම් උචුපටිපන්න භාවය වික්ෂුවකට එහෙම නැත්නම් තාපසයෙකුට තමන්ගේ ಗುಣධර්ම වඩා ගන්න මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න කෙසේද පාවිච්චි කරන්නේ කොයි විදියටද පුරුදු කරන්නේ උචුපටිපන්න භාවය තුළින් තමන්ගේ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියන එක කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා තථාගතයන් වහන්සේලා ගොඩාක් උජිපටිපන්නයි. ඒ වගේම තමයි මේ ආර්ය ශ්‍රාවකයෝ ගොඩාක් උජිපටිපන්නයි. ඒගොල්ලෝ මුදලට, ඉඩමට, ඒ වස්තු වලට ගෞරවයට කිසිම දෙයකට ඒගොල්ලෝ නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒවට ආක්‍රමණය වෙන්නේ නැහැ. එන මේ උජිපටිපන්න භාවය කියන එක වෙන්වෙච්ච ස්වභාවයක්ද අත්තරපු ස්වභාවයක්ද එහෙම නැත්නම් අපේ සිත මානසික පරිසරය යම්කිසි වෙනස් වීමකට භාජනය කරන ක්‍රමවේදයක්ද කියලා ගොඩාක් ගැටලු තියෙනවා. නමුත් කරණීයමෙත්ත සූත්‍රය විතරක් නෙමෙයි ගොඩාක් සූත්‍රහරම් බලනකොට තථාගතයන් වහන්සේලා ගොඩාක් දෙනෙක් දේශනා කරපු එකක් තමයි මේ උජිපටිපන්න විය යුතුයි මේ ආර්ය ශ්‍රාවකයා කියන එක. ඒක කර්ණීයමෙත්ත සූත්‍රයේ තියෙන සක්කෝ උජූච සූජූච සුවතෝ තස්ස මුදුහන්නතිමානි කියලා. එතකොට මේ ඍජු කියන මේ ගුණය අර කෙලෙන් ඉන්නවා. නැමෙන්නේ නැහැ, පාත් වෙන්නේ කියන අදහස. නමුත් ලෞකික අදහස අපි ගන්නෙ නැහැ හේතුව ඒ ලෞකික අදහස අපි හැමෝම දන්නවා. ඍජුව කටයුතු කරන්න ඕනේ, ඍජුව වැඩ කරන්න ඕනේ. මොනාර වචනයක් කිව්වම ඍජුව ඉන්න ඕනේ කියලා එහෙම ඒ ලෞකික අදහස අපි දන්නවා. නමුත් ඒ ගුණය තියෙන ගොඩාක් උපාසක පින්වත්තුන් ස්වාමින් වහන්සේලා අද ඉන්නවා. හැබැයි මේ උජිපටිපන්න භාවය තුලින් එයාට නිවන් අවබෝධ වෙලත් නැහැ. සෝවාන් වෙලත් නැහැ, සකු르දාගාමි වෙලත් නැහැ, අනාගාමි වෙලත් නැහැ, රාත් වීමක් ආලපාලක පේන්නත් නැහැ. එහෙනම් මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන උජුපටිපන්න භාවය? ඒ උජුපටිපන්න භාවය තුල තියෙන ආර්ය මාර්ගය කුමක්ද කියලා බලනකොට අපට පැහැදිලිව පේන කාරණාවක් තමයි අපි මෙච්චර කාලයක් ලෝභ දේශ මොහ රාග වෛර අපේ සිත්වලට එනකොට අපගේ සිත ඒ කෙලෙස් වලින් අපිරිසිදු වෙනකොට සෑම මොහොතක් ගානෙම අපි ඒවට ඊළා වුණා. දැන් උදාහරණයක් වශයෙන් දැක්කාම අපි මේ බලනවා මේ ඇසරලා මේ මොකද්ද මේ නාම රූප කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවලින් නාම රූප නිර්මාණය වෙලා තිනවා. නාම රූප වල ප්‍රශ්නයක් තියෙන නෑ. ගස් කොළන් වල මිනිස්සුන්ගේ මේ මොකවත් ප්‍රශ්න නෑ. හැබැයි මේ නාම රූප දකින්නකොට ලෝභ දේශ මොහ ඇති වෙනවනේ. පරිගන්න හිතනවනේ. තෘෂ්ණාව ඇති වෙනවනේ. අයිති කරගන්න ලෝභ අදහස් පාල වෙනවනේ. අන්න මේ නාම රූප වලින් මේ ප්‍රශ්න ඇති වෙනකොට ලෝභය කටගත්තාම නෑ මම අලෝභය තුල ඉන්නවා කියන ඍජුපටිපන්න භාවය අපි තුල නැත්තම් අන්න ඒ කියන ගුණේ අපි තුල නෑ. එහෙනම් අපි උජුපටිපන්න භාවයේ විය යුත්තේ අම්බ කරන්න පෝසත් වෙන්න පංචකාම පෙනවන්න නෙමෙයි. නිර්වාණ ධර්මයට අනුව ප්‍රතිපත්තියක් අදාගෙන ඒ ප්‍රතිපත්තිය තුළ උජිපටිපන්න භාවයෙන් ඉඳිය යුතුයි. එහෙනම් මේ විදිහට බලනකොට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපට පේන හැම දෙයක් තුළින්ම අපි මේ උජිපටිපන්න භාවය කියන ගුණය හදන්නට ඕනේ. ආර්ය ශ්‍රාවකයෝ මේ ලෝකේ යම්කිසි මාර්ගඵල නිවනක් අවබෝධ කළා නම් ඒ අවබෝධ කරගත්ත ඒ උත්තමයන් වහන්සේලා වඩපු යමක් තියෙනවා. පුරුදු කරපු යමක් තියෙනවා. ඒ පුරුදු පුහුණු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරපු ක්‍රමයක් තියෙනවා. එහෙනම් අපිත් මෙච්චර කාලයක් මේ ලෝකේ හිටියා. අපිට දැන් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් වෙනවා. හැබැයි අපට මතක තියෙන කාලයක රාගයක් ආවම රාගයටම විරාගයේ මුජිපටිපන්න වුණාද නෑ ඒකට ඊලා වෙලා ඒකට අවුණා ලෝභයක් ආවම අලෝභයෙන් මං උජුපටිපන්න වුණාද? මං ඒකට කෙලින් හිටගත්තද නෑ. මම ඊළා වෙලා ඒ ලෝභයත් එක්ක අවු වෙලා ඒම විනාශ වෙලා ගියා. ද්වේෂයක් ආවම පලිගන්න ඕනේ පාඩම් උගන්වන්න ඕනේ කියලා අදහසක් ආවම නෑ මම මෛත්‍රියෙන් ඉන්නවා සමාව දෙනවා හැමදේම කර්ම. ආයුෂය වන්නේ සපේ බලේ ප්‍රඥාව කියන එක කර්මෙන් නෙමෙයිද තීරණය වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේට අවුරුදු 80යි කියලා තීරණය වෙන්නත් දීපංකර බුදුහාඳුරන්ට අවුරුදු ලක්ෂයක් කියලා වල පරමායස තීරණය වෙන්නත් ඊළඟ බුද්ධ ශාසනයේ පරමායස 80000ක් කියලා තීරණය වෙන්නත් මේ කර්මයේ තීරණය වුණේ අපේ සම්පූර්ණම හේතුඵල දාමට අනුව ඒකේ ක්‍රියාකාරීත්වයට අනුව පානාතිපාත අපි රැක්කාම අපට දීර්ඝායස ලැබෙනවා අපි මිනිසුන්ගේ දේවල් කොල්ල කන්න නැතුව හිටියාම අපේ බඩමුට්ටු පරිස්සම් වෙනවා අපි පංචකාමයන් පිනවන්නේ නැතුව හිටියාම අපිට කවදාවත් මේ ලෝකේ පංචකාම පිනවන අවස්ථාවක් ඇති වෙන්නේ මිනිසුන්ට ඇත්ත කිව්වම සත්‍යවාදී ලෙස ජීවත් වුණාම හැමතැනම අපට ඇත්ත හැයෙනවා. මිනිස්සු අපට ඇත්ත විතරයි කියන්නේ. එහෙනම් අපි අප්‍රමාදව නිවනට වැඩ කළාම අප්‍රමාදව නිවනට වැඩ කරන කට්ටිය අපට හම්බෙනවා. අපි බත්මතෙන් ඒ දකින්න අලංකාරවල තියෙන ලස්සන දේවල් වලින් මත් වෙන්නේ නැතුව ශබ්දවලින් මීරි කටහඬ වලට මත් වෙන්නේ නැතුව, රසවලට දිව පිනවල මත් වෙන්නේ නැතුව, උඩඟුවෙන් ආහංකාරයෙන් ජීවත් වෙලා මත් වෙන්නේ නැතුව ජීවත් වුණාම අපට සිද්ධ වෙනවා මේ ලෝකේ හැමදාම 100ෙන් ඉන්න. එහෙනම් ගොඩාක් තපස්වරු පැය 20ක් විතර 100ෙන් ඉන්නවා. අර නින්දට යන මොහොතේ අඩ 100ෙන් ඉන්නවා. එහෙනම් පැය 4ක් විතර අඩ 100ෙන් ඉන්නවා අනිත් පැය 20ම සම්පූර්ණ 100ෙන් ඉන්නවා. හැයි හේතුව කියලා බලනකොට කිසිම මොහතක ලෝකේ මත්වීම පුරුදු කරලා නැහැ. දාණය හම්බුනාම බත්මතේට අහුවෙලා නැහැ. ලස්සන දේවල් දැක්කාම දික්ටිමතේට අහුවෙලා නැහැ. මිහිරි දේවල් ඇයෙනකොට කුරුල්ලන්ගේ ශබ්දෝ වේවා මිහිරි කටහඬෝ වේවා කිසිම දෙයකට මත් වෙලා නැහැ. ස්පර්ශයට මත් වෙලා නැහැ. ගන්ධයට ඒ සුවඳට මත් වෙලා නැහැ. මාන්නයට මත් වෙලා නැහැ. ඊතුවක්කාරකමට මත් වෙලා නැහැ. උඩඟුකමට මත් වෙලා නැහැ. පලිගැනීමේ වෛරයට, ద్వේෂයට මත් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැමදාම 100න් ඉන්නවා. එහෙනම් අපි මේ ගත කරන ජීවිත කාලය තුරාවටම අපි දන්නවා මේ දකින්න හැම දෙයක් තුලින්ම අපි තුල යම්කිසි දෙයක් නැති වෙනවා මොකද්ද අපේ ප්‍රතිපත්ති තුළ ඒ උජිපටිපන්න භාවය නැති වෙනවා එහෙනම් අපි තපස්සුරු කියලා කියනවා කෝ ලෝභය ඇති වෙනකොට අහු වෙනවනේ ප්‍රත්‍යයට අහු වෙනවනේ හොඳ පෝසත් දායක වෙනකොට ඒගොල්ලන්ගෙන් අපිට ගොඩාක් වාසි තියෙනවා. ඒ මිනිස්සු තරහා කරගෙන බෑ. ඒ මිනිස්සුන්ගෙන් තමයි අපි යැපෙන්නේ කියලා. අන්න දායකයා ඉදිරියේ අපේ ප්‍රතිපත්තිය කියන උජිපටිපන්න භාවය නැතුව ගියානේ. සිව්පසෙන් ජීවත් වෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේට දීපු පොරොන්දුව ඒ උජිපටිපන්න භාවය නැතුව ගියානේ. මම ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්නවා නිවන් දකින්න මට මේ සීවරය දෙන්න කියලා ඒ ගත්ත ප්‍රතිපත්තියේ උජුපටිපන්න භාවයෙන් නැතුව ගියානේ එහෙනම් මේ ලෝකයේ දකින හැම තැනම අපිට එකක් අයිම වෙනවා. ඒක තමයි දිට්ඨියේ තියෙන ඒ දර්ශනය තුල තියෙන උජිපටිපන්න භාවය නැති වෙනවා. එහෙනම් කොහොමද මේ තාපසයා ආර්ය ශ්‍රාවකයා මේ ಗುಣධර්ම වඩනකොට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට මේ උජිපටිපන්න භාවය වඩන්නේ කියලා බැලුවාම දැක්කාම රාගය ඇති වෙනව නෑ මම රාගය නැති කරන්න මාන වෙච්ච කෙනෙක් මම මේ ලෝකේ ජීවත් වෙන්නේ විරාගයෙන් අන්න ඒ උජුපටිපන්න භාවයේ ශක්තිමත් කරන්නට ඕනේ එතකොට අර දුර්වලකම හැදෙනවා සමහර වටිනා දේවල් අපට හම්බෙනකොට වටිනා දේවල් මිනිස්සු දෙනකොට ඒ දකින්නකොට අපට එතන ඉතනවා අනේ මේ වගේ එකක් පාවිච්චි කළාම හොඳයිනේ මේ වගේ එකක් තිබුණාම මගේ අනාගත වැඩවලට පාසුයිනේ කියලා අපි හිතනකොට අන්න ඒ ලෝභය තුලින් අපේ අලෝභය කියන ඒ උජිපටිපන්න භාවය නැතුව ගියා නේද අන්න මේ ආකාරයට අපි මේ පේන හැම දෙයක් තුළින්ම අපි තුල තියෙන ಗುಣධර්ම වල උජිපටිපන්න භාවය නැති වෙනවා. අපි රකින්න සීලය තුල උජිපටිපන්න භාවය නැති වෙනවා. අපගේ චර්යාවල උජිපටිපන්න භාවය නැති වෙනවා. එහෙනම් කාන්තාවක් ළඟ ඉන්නකොට කතා බහ කරනකොට අපේ චර්යාව සම්පූර්ණ වෙනස් වෙනවා නම් අපි දකිනවා සමහර පිරිමි ළමයි ඉන්නවා බස් වලට කීටගෙන මොකවත් ප්‍රතිචාර නැ බොහොම ලස්සනට ඉන්නවා. පණ්ඩපාත යනකොට අපට පේනවා. තවත් ගෑනු ළමයෙකුත් බස් එකට නගින්න එතන ආවන් පස්සේ අර සාක්කුවේ තියෙන දුරකථනේ අතට ඇවිල්ලා නිකන් හිට මෙහෙට කතා කරනවා. ඒ කතා කරනකොට කතා කරන ඔක්කොම මාන්නේ දේවල්. එයාගේ සම්පූර්ණ චර්යාව කන පිට ඇරිලා එයා කොණ්ඩේ හදනවා, එක එක ඒවා කරනවා, විගඩම් කරනවා, සද්ද බද්ද දානවා. ඒ කයවල ඒ සම්පූර්ණ කලබලකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. යන්න ඕන බස් එකේ නෙමෙයි නගින්නේ වෙන බස් එකක. බයින්න ඕන තැන නෙමෙයි බයින්නේ වෙන තැනක. මොකද්ද මේ මිනිස්යාට වෙලා තියෙන ප්‍රශ්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සබ්බේ පුතුජන උම්මත්තක මේ ලෝකයේ කෙලෙස් එක්ක ඉන්න මාර්ගඵලයක් නැති සියලෝම මිනිසු උම්මත්තකයෝ අපි මෝඩයෝ කියලා අපි කියන්නේ පිස්සෝ කියලා අපි කියන්නේ හේතුව ඒ වචනේ ටික සැරයි භාග්‍යතුන් වහන්සේගේ වචනෙට අපි එකඟ වෙනවා සබ්බේ පෘතුජනා උම්මත්තක එහෙනම් මේ ලෝකේ ඒ වගේ මානසිකත්වයේ තියෙන සියලුම කෙනා උම්මත්තකයි අපේ ජීවිතවලත් අපට ඒ අත්දැකීම් තියෙනවා අපි කැමති කෙනා අපට කතා කරනකොට අපේ චර්යාව වෙනස් වෙන්නේ නැද්ද? යම්කිසි බලාපොරොත්තුවක් තියෙන කෙනත් එක්ක කතා කරන්න විනාඩි 5ක් ගත කරන්න අවස්ථාවක් ලැබුණාම අපේ චර්යාව අදහස් මානසිකත්වය වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් ප්‍රත්‍ය ලැබෙනකොට වෙනස් වෙන වික්ෂුන් වහන්සේලා අනන්තයි. වාර්ෂික දාන ව්‍යංජන 7-8ක් එක ලැබෙනකොට ඒ චර්යාව වෙනස් වෙනවා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මගේ ಗುಣ වැඩුණා කියන මාන්නයට අපි මුලා වෙනවා එම නැත්නම් අපි ඒ තුලින් උජිපටිපන්න භාවය නැති කරගන්නවා. මම අනිත් අයට වඩා වැඩි හිටි මගේ වැඩිවිටි භාවය අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි හැමෝම මට වඳිනවායි කියලා උඩඟුකම ඉතුවක්කාරකම හාංකාරකම ඇති වෙන්නේ නැද්ද එහෙනම් මේ දකින හැම දෙයක් තුළින්ම අපේ උජුපටිපන්නභාවය විනාශ වෙමින් පවතිනවා. ඇයි මේ නිවන් මාර්ගයේ වඩන මේ තපස්වරුන්ට මේක වැටහෙන්නේ නැත්තේ? එහෙනම් තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවකයා දකිනවා මම දකින හැම මොහොතෙම මට පේනවා නෙමෙයි ඒ පේන දේ තුලින් තවත් කටයුත්තකුත් වෙනවා මොකද්ද මගේ තියෙන ප්‍රතිපත්තියේ තියෙන ඒ උජුපටිපන්න භාවය නැති වෙනවා මම රකින්න ප්‍රාතිමොක්ෂ සීලය එහෙම නැත්නම් සාමනීර දස සීලයේ තුල තියෙන ඒ උජුපටිපන්න භාවය නැති වෙනවා මගේ තපස් ගුණය ඒ තපස් ගුණයේ තියෙන උජුපටිපන්න භාවය නැති වෙනවා එහෙනම් එන්න එන්න මගේ උජුපටිපන්න භාවය අඩු වෙනවා මගේ ඍජු ස්වභාවය මම අර ඊලා වෙච්ච එහෙම නැත්නම් සම්පූර්ණම කෙලෙස් වලට යටත් වෙච්ච ස්වභාවයක් මන් තුළ නිර්මාණය වෙමින් පවතිනවා මෙන්න මේක තේරුම් ගන්නට අවශ්‍යයි එහෙනම් අපි මේ ජීවත් වෙන පරිසරය තුළ මේ හැම තැනම අපේ උජුපටිපන්න භාවය අපෙන් අයිමි නොවන විදියට වඩ වඩාත් ඒ උජුපටිපන්න භාවය ශක්තිමත් වෙන විදියට අපි ජීවත් වෙන්නට අවශ්‍යයි ඒ කමඨාන වඩන්නට අවශ්‍යයි එහෙනම් සෑම මොහොතක් ගානේ අපි මේ ජීවත් වෙන පරිසරය තුළ අපි දකින දේවල් හැම දෙයක් වලම ස්පර්ශයක් වෙන්නේ නැද්ද පස්සපච්චා වේදනා එහෙනම් ස්පර්ශයක් වුණාම වේදනාවක් අට ගන්නවා එහෙනම් මේ ලෝකයේ ආයුෂ වන්නේ සැපේ බලය ප්‍රඥාව කර්මයට අනුව අපට පුළුවන් මේ ලෝකයේ වැඩිපුර විනාඩියක් ජීවත් වෙන්න. එහෙනම් අපේ ආයුෂ වලට වඩා කලින් විනාඩියකට කලින් මැරෙන්න පුළුවන්ද කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ බෙල්ලේ වැල දැම්මන් එයා ඉර වෙලා විනාඩි ගාණක් දුක් විඳිනවා ඒතෝ එයාට මැරෙන්න තව විනාඩි 3ක් තියෙනවා නම් ඊට කලින් කිසි මොහතක මැරෙන්න බෑ එහෙනම් සමහර අය ඉන්නවා විශාල අනතුරු වලට ආබාධ වලට පත් වෙලා මාස ගාණක් ඒ දැඩි සත්කාර ඒකක ඉන්නවා හේතුව තව යාට ආයුෂ තියෙනවා එහෙනම් මෙරි මෙරි අරියා ජීවත් වෙනවා හේතුව සම්පූර්ණ ප්‍රාණය වෙන් වෙන්නේ අන්න ඒ નિયમિત වෙලාවට එහෙනම් මිනිස්සෙක් අපෙන් අකාලේ මැර මැරෙනවා නම් මිය පරලෝ යනවා නම් අපට කම්පා වෙන්න දෙයක් නැහැ. පානාතිපාතා රැක්කේ නැහැ. ඒ නිසා අඩු ආයස අරගෙන ආවා. ඒ නිසා යාට යන්න සිද්ධ වුණා. දීවරය හැමදාම අඩු ආයස හේතුව කිසිම මාළුවෙක්ට පරමායස විඳින්න දෙන්නේ නැහැ. ඒ මාළුවාගේ ආයස ඉවර වෙන්න කලින් මරලා දානවා. සත්තු ඝාතනය කරන හැමෝම පාණාතිපාතා කරනවා. ඒ නිසා ඒ සත්තුන්ගේ ජීවිත නැති කරපු නිසා ඒ කට්ටියටත් අඩු ආයසෙන් මැරෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මැරෙනකන් අනිත් මිනිස්සු ආක බලාගෙන ඉන්නවා. ඒම මානසිකත්වයේ මිනිසුන්ට එනවා. මොකද්ද ඒකට හේතුව අපිට අඩු ආයස නම් අපිව බේරගන්න මොනතරම් පරිසරය තිබුණා මොනතරම් දක්ෂයිටද ඒගොල්ලන්ට අද පාල වෙනවා මොකවත් නොකරෙන්න ඒකට හේතුව තමයි අපේ ආයුෂ එච්චරයි ඒක කර්මානුරූපී හේතුඵල දාමට අනුව භාග්‍යතුන් වහන්සේට 80ට වඩා එක විනාඩියක් ඉන්න බැරි වුණා නම් අපේ පරමායස ඉවර වෙනකොට එක විනාඩියක්වත් වැඩිපුර ඉන්නත් බැරි නම් මේ ලෝකයේ හැමෝම ඉපදෙනකොට සම්පූර්ණ ආයුෂ කාලය තීරණය වෙලා ඉවරයි අපේ මව් භාෂාව ඉපදෙන රට තීරණය වෙලා ඉවරයි අප පිළිසිඳ ගන්න මව් කුස තීරණය වෙලා ඉවරයි. අපි හම්බ කරන සම්පූර්ණ ධනෙ තීරණය වෙලා ඉවරයි. රුපියලක් වැඩිපුර හම්බ කරන්නත් බෑ. හම්බ වෙන්න තියෙන රුපියලක් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ආවිසවන්නේ සැපේ බලේ ප්‍රඥාව තීර්ණ වෙලා තියෙන්නේ කර්මයට අනුව අපි මේ හැම දෙයක් තුළම අපේ උජුපටිපන්න භාවය ආරක්ෂා කරන්නට ඕනේ. සියල්ල කර්මයට අනුව සිද්ධ වෙන්නේ. ඒ හැම දෙයක්ම කමටහන් කරගන්නට ඕනේ. අපේත් එක්ක ඉන්න සහෝදර සංඝයාදල විශාල ධෛර්යයක් අපට උන්වහන්සේගේ ගුණධර්ම අපට කමටාන් බැරි වෙලාවත් උන්වහන්සේ අපවත් වුණත් අපි ඒකට කම්පා වෙන්නේ ඇයි උන්වහන්සේ නැතුව ජීවත් වෙන්න මානසිකත්වයද අපට කර්මෙන් ඉමි වෙලා නැද්ද අපට ගොඩාක් උදව් ලැබුණා අද මොකවත් නෑ හැමදේම තනියෙන් කරගන්න වෙලා ඒත් වගේ තනියෙන් කරගන්න අපිට දක්ෂකම පුරුදු කරන්න අපට දැන් අවස්ථාව කර්මෙන් ලැබිලා නැද්ද එහෙනම් හැමදාම අපි කෙනෙකුගේ උදව්වෙන් පීඨෙන් සරණෙන් ජීවත් වෙන්න හිටියා. අද මොකවත් නැහැ. තනියෙන් මේ හැම දෙයක්ම කරගන්න සිද්ධ වෙලා. එහෙනම් උදකලාව අපට අද විශ්වයෙන් අපට දායාද වෙලා නැද්ද? එහෙනම් උදකලාව ශුන්‍යාගාර ගත වෙනක, රුක්කමූල ගත වෙනක, ආරණ්‍ය ගත වෙනක අපි ආලා තියෙනවා අපට ලැබිලා නැහැ. එහෙනම් අපේ ළඟ ඉන්න මිනිස්සු අපිව දාලා යනකොට, හයිමි වෙනකොට ඒ උදකලාව අපිට ඉබේම හිමි වෙලා නේද? අපි ආරණ්‍යක හිටියා වාගේ අපි තනි වෙලා නේද? අපි අල්පේච්ච වෙලා නේද? එහෙනම් කෝටියක් වියදම් කරලා කලකිරීමක් අපට ගන්න බෑ. නමුත් අපි සන්තක වටිනා දේවල් අපිට අයිමි වෙනකොට කලකිරීම අපට නිකන් හිමි වෙන්නේ නැද්ද? සතපාක වියදමක් නැතුව එහෙනම් මේ හැම දෙයක්ම යාපත් ලෙස අපිට දකින්න ප්‍රඥාව අපට හැම දෙයක්ම ලැබෙන්නේ අපේ කුසලයට අනුව. ඒ හැම දෙයක්ම අයිමි වෙන්නේ අපේ අකුසලයට අනුව. එහෙනම් ලැබෙනකොට අපි දැනගන්න ඕනේ ලැබෙනවා කියන එක නෙමෙයි මගේ කුසල් ක්‍රියාත්මක වෙන බව. නොලැබෙනකොට අයිමි වෙනකොට අපි අයිමි වුණා කියලා අපි ඒකට විරුද්ධව කටයුතු කරන්නේ මගේ අකුසල පරිසම් දෙනවයි කියලා ඒක පිළිගන්න මානසිකත්වය අපි හදාගන්න ඕනේ මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා ඒකට හේතුව ඇති වුණොත් ඒ හේතුව නිසා ඵලයක් තියෙනවා නැතිවීම එහෙනම් මේ උජුපටිපන්න භාවය කියන්නේ අපි මේ ලෝකේ දකින්න සෑම දෙයක් තුලින්ම අපි හදන්නට ඕනේ ඒ නිවැරදි දැක්ම තුල තියෙන උජුපටිපන්න භාවය සම්මා දිට්ඨියේ උජුපටිපන්න භාවය අපි පරිසම් කරන්න ඕනේ ඒක ශක්තිමත් කරන්නට ඕනේ එහෙනම් සම්මා දිට්ඨියේ උජුපටිපන්න භාවය නැති වෙනවයි කියලා කියන්නේ දුර්වල වෙනවයි කියලා කියන්නේ මිත්‍යා දිට්ඨියේ ඒ අනාර්ය උජුපටිපන්න භාවය වැඩි වෙනවා ඒ කියන්නේ ලෝභයෙන් දකින්නවා ද්වේෂයෙන් දකින්නවා රාගයෙන් දකින්නවා ඉපදෙනවා හේතුඵල ධාමට අනුව නැවත නැවත සසරය ඉපදෙනවා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස යට උරුමයක් වෙනවා මාපලව අපට ලැබිලා තියෙන්නේ අපට මේකේ ඉඩම්ෙන් කරගෙන ගෙවල් අදාගෙන භුක්ති විඳින්න නෙමෙයි මාපලවේ උත්පත්තිය ලැබුණේ රාහත් වෙලා පිරිණිවන් පාන්න මේ ලෝකයේ සෑම සත්වයක්ම කවදාරි දවසක දුකින් එතර වෙන්නේ තුන්තරා බෝධියකින් එකක් නම් එහෙනම් කුරා කූඹියත් සක්විති රජවල ඉපදුනා නම් මේ ලෝකේ සෑම සත්වයක්ම සසර යනවා නම් එහෙනම් සසර නවත්තන්න ඕනේ රාත් වෙලා පච්චේක බුද්ධ වෙලා සම්මා සම්බුද්ධ වෙලා එහෙනම් මේ සෑම සත්වයක්ම මේ ලෝකේ බෝධිසත්වයෙක් නම් හැමෝම පාරමිතා පුරනවා නේද එහෙනම් අපේ පාරමිතා පුරා ගන්න, ಗುಣධර්ම වඩාගෙන සසරෙන් එතර වෙන්න මේ తాවකාලික තානායමක් මේක, తాවකාලික නවාතැන් පොලක් මේක. එහෙනම් මේ පෘථිවියේ උත්පත්තිය ලැබුණාම අපි දැනගන්න ඕනේ පෘථිවියේ උත්පත්තිය මට ලැබුණේ නිවන් යනකම් తాවකාලික නවාතැන් ගන්න මිස මේකේ తాවකාලික ඔප්පු හදාගෙන පදිංචි වෙන්න නෙමෙයි. මේක අපටයි තැනක් නෙමෙයි. අපගේ ස්ථිර වාසස්ථානයේ නිර්වාණය එනා සියලු සත්ත්වේ නිවනින් සැනසේවා කියලා තථාගතයන් වහන්සේලා ආශිර්වාද කරන්නේ අපේ ස්ථිර වාසස්ථානයේ නිවන වෙන නිසා. ඒක දන්නේ නැතුව මගේ මායිම මේක, මගේ තල්ගා මේක, මගේ පොල්ගා මේක කියලා අපි වටා ගාගෙන ඒක කූඩු කරගෙන කොල කැල්ලක් හදාගෙන ඒක කරේ ඉල්ලාගෙන අපි මේක නඩත්තු කරනවා නම් අපි වාගේ උම්මත්තකෙක් නෑ. එහෙනම් උම්මත්තකයන්ගේ තරඟය අපේ පළවෙනියා. හේතුව එනකොට මොකවත් ගෙනාවෙත් නැහැ. යනකොට මොකවත් ගෙනියන්නෙත් නැහැ. ගෙනියන්න බෑ කියලාත් දැනගෙන මේක මගේ මගේ කියලා මං යුද්ධයක් අල්ලනවා නම් ඒකට කෑදර වෙලා භූතේ පෙරෙත් එක්කලා ඉපදෙනවා නම් මම කරගෙන තියෙන්නේ මේ උත්පත්තියෙන් කටයුත්තක් නෙමෙයි අකටයුත්තක්. එහෙනම් මේ දවසේ ඉඳලා මේ මොහොතේ ඉඳලා මේ සෙනෙහේ ඉඳලා අපි හැමෝම තීරණය කරමු මේ දකින්න දේවල් තුලින් සම්මා දිට්ඨිය කියන උජිපටිපන්න භාවය පරිස්සම් කරන්නට ඕනේ වඩ වඩාත් ඒ උජිපටිපන්න භාවය අපි දියුණු කරන්නට ඕනේ හැම දකින්න දෙයක් තුලින්ම අපගේ සම්මා උජිපටිපන්න භාවය එතන ස්ථාපිත කරන්නට ඕනේ එහෙනම් මෙච්චර කාලයක් අපේ උජුපටිපන්න භාවය අනාර්ය වුණා. අපි පැවැත්මට මේ හැම දෙයක්ම කටයුතු කළා. මේ මොහොතේ ඉඳලා විරාගයෙන් දකින්න, අලෝභයෙන් දකින්න, අද්වේෂයෙන් දකින්න, අමෝහයෙන් දකින්න. ඒක තුළින් සම්මා උජුපටිපන්න භාවය මේ දිට්ඨිය තුළින් ස්ථීර කරන්න මේ භාවනා වඩන මේ කමඨාන වඩන ආර්ය මාර්ගයේ ගමන් කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සියලුම දෙනාට තේරෙනවා අනේ මං ඇසෙන ශබ්ද වලින් මං ආන ශබ්ද වලින් කිසිම උජිපටිපන්න භාවයක් නැහනේ කෙනෙක් ඇවිල්ලා කියන අසුවලා මේමයි අසුවලා මේමයි කිව්වාම ඒක ඇත්තයි කියලා පිළි අරගෙන අපි ඒ මනුස්සයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කිසිම උජුපටිපන්න භාවයක් නැන්නේ එහෙනම් සම්මා සෝතේ තුල අපි ඉන්නවනම් නිවැරදි දේ නිවැරදි ලෙස තේරුම් අරගෙන කටයුතු කරනවා නම් කියන කියන පළියට අපි කටයුතු කරන්නේ නේද එහෙනම් එක එක්කෙනාගේ වචන වලට අනුව වැඩ කරනවා නම් අපේ මානසිකත්වය වෙනස් වෙනවා නම් ඇයෙන ඇයෙන දේට අපි ක්‍රියා කරනවා නම් කිසිම උජුපටිපන්න භාවයක් නැතුව අනාර්ය මාර්ගය යන කෙනෙක් කියන එකට තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ නේද? එහෙනම් කුමක් ඇසුණත් අපි ඒක සම්පූර්ණ උජුපටිපන්න භාවයෙන් ආණ්ඩෝනේ මොකද්ද? සම්මා සෝත උජුපටිපන්න භාවය. එහෙනම් කතා කරන මිනිස්සු අපට නිନ୍ଦා අපාස කරනවා නම් අගෞරව කරනවා නම් පෙර සංසාරේ අගෞරව කරන්න ඇති, නිନ୍ଦා අපාස කරන්න ඇති. ඒ නිසා හේතුඵල ධාමට අනුව සෑම හේතුවකටම ප්‍රතිඵලයක් එනවා නම් බැන්නොත් නේද බැනුම් හැෙන්නේ. එහෙනම් මම බැන්නා, එහෙනම් බැනුම් හැෙනවා. ඒ හේතුඵල ධාම දකින්නට ඕනේ. අන්න ඒ හේතුඵල ධාම තුළින් අපි උජුපටිපන්න භාවයටපත් වෙන්න ඕනේ. මේ ලෝකේ සෑම කෙනාම බෝධිසත්වෙක් නම් කවදාරි තුන්තරා බෝධියකින් පිරිනිවන් පානවා නම් බෝධිසත්වරෝ පාරමේ පුරනකොට ಗುಣධර්ම අඩුයි ඒ නිසා බයිනවා නිඳා කරනවා බෝධිසත්වයා නිඳා අපාස කරමින් පාරමේ පුරනවා කියලා හිතුවාම බලන්න ඒ තුලින් ගුණ යහපත්කමින් උජිපටිපන්න බව ස්ථිර වෙලා නේද පෙර භවයේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්තම් අපට දරුවෙක් කියලා ලැබිච්ච නැති කෙනෙකුත් නැත්තම් මේ බයින මිනිස්සු ආතුරෙක් නෙමේ පෙර සංසාරේ අම්මා තාත්තා නේද එහෙනම් අපේ අම්මා තාත්තා බැන්නාම මොකද්ද අපට වෙන්නේ මොකවත් වෙන්නේ එහෙනම් මගේ අම්මා තාත්තා බනින්නේ මගේ පෙර සංසාරේ සහෝදර මේ බයින්නේ කියලා සන්තෝෂයෙන් පිළිගන්න පුළුවන් නම් ඒ මානසිකත්වය තුළින් සම්මා උජිපටිපන්න භාවය අපි තුල ශක්තිමත් වෙලා නේද අන්න අපේ උජිපටිපන්න භාවය මේ ශබ්ද වලින් දුර්වල වෙනවා මේක දකින්න අවශ්‍යයි මේ භාවනා යෝගයෙන් එහෙනම් ගෞරවය ලැබෙනවා නම් ප්‍රශංසා ලැබෙනවා නම් මිනිස්සු ಗುಣකතන කරනවා නම් ඒ සෑම ಗುಣකතනයක් තුළින්ම අපි කරපු ප්‍රශංසා කීර්ති නේද අපට පරිසම් දෙන්නේ අපි යාපත් දුන්නාම යාපත් ලැබෙනවා එහෙනම් අපි ආපද්දේ මිනිසුන්ට ඇහෙන්න කිව්වාම මිනිස්සු අපට ඇහෙන්න ආපද්දේ කියනවා. එහෙනම් මේ හැම දෙයක්ම කුසලයට අනුව ඇහෙන දෙයක්. අන්න ඒ කුසලයට කර්මයට අනුව ඇහෙනවයි කියලා 100න් හිටියාම අපේ සම්මා සතිය කියන උජුපටිපන්න භාවයේ ස්ථිරයි. එහෙනම් මේ ඇයෙන ශබ්ද වලින් උජුපටිපන්න භාවයේ නගා සිටවන්නට ඕනේ. උජුපටිපන්න භාවයේ තුල සීය පවත්වන්නට ඕනේ. එහෙනම් සක්කෝ උජූච කියලා කියන ඒ උජුපටිපන්න භාවයේ වඩන ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නට ඕනේ. එහෙනම් ජීවිත කාලයේ පුරාවටම අපේ අඩුපාඩු කුමක්ද කියන එක තේරුම් අරගෙන අපි ක්‍රමානුකූලව මේ අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වචන වලින් කරන්න බැරි දෙයක් නෑ. යාපත්ව වාඩි වෙලා ඉන්න මිනිසෙකුට බැනලා නිඳා කරාම ඒ මිනිසයාගේ ආත්මගරුත්වය නැති වෙලා ජීවිතේ නැති කරගන්න නැද්ද? යන ගමන් ගඟට පයින් නැද්ද? බෙල්ල වැලදා ගන්න නැද්ද? එහෙනම් වචන වලින් මිනිසෙක් මරන්න පුළුවන්. මැරෙන්න යන මිනිසයාට යථාර්ථය තේරුම් කරලා දුන්නාම අනුශාසනාවක් කිව්වාම බණ ටිකක් කිව්වාම මරණ චේතනාව අයින් කරගෙන ඒ මිනිසයා ජීවත් වෙන මානසිකත්වය ඇදෙන්නේ නැද්ද? එහෙනම් ජීවත් කරවන්නත් පුළුවන් මරන්නත් පුළුවන් සම්මා වාචාව තුළ උජුපටිපන්න භාවයේ තියෙන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් රාගය ගැන කතා කළා උජුපටිපන්න භාවයෙන් නැති කරගත්තා. ලෝභය ගැන කතා කළා උජුපටිපන්න භාවයෙන් නැති කරගත්තා. පරිගැනීම ගැන ද්වේෂය ගැන කතා කළා. අනිත් මිනිසුන්ට පාඩම් උගන්වන්න සාකච්ඡා කළා. හැම දෙයක් තුලින්ම යාපත කතා කරන උජුපටිපන්න භාවයෙන් නැති වුණා. එහෙනම් බෝධිසත්වයා කියලා කියන්නේ අනිත් අයට පාඩම් උගන්වන කෙනා නෙමෙයි. Tamanta පාඩම් ඉගෙන ගන්න කෙනා. හැම දේ තුලින්ම Tamange හඩුව හදනවා. හැම දෙයක්ම කමට සටහන කරගන්නවා හැම දෙයක් තුලින්ම තමන් නිවැරදි වෙනවා අසාධාරණ ලෝකයේ තුල හැම තැනම වෙන්නේ අසාධාරණකම් පංචකාමෙන් පිරිච්ච ලෝකයේ තුල කාම ලෝකයේ හැමතැනම තියෙන්නේ කාමේ නම් අපි කොහමද ඒ විරාගය බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අමතන මේ අඩුපාඩු දුර්වලකම් මිනිසුන්ගෙන් තේනවා. එහෙනම් බෝධිසත්වරු ඒ වලින් කමඨාන් කරගෙන නිරෝධගාමිනීත්වය පුරුදු කරන්න දක්ෂ වෙන්න ඕනේ. දක්ෂකම අපට නෑ නේද? කාම ලෝකයේ කාමයට අහු වෙන්නේ නැතුව ඉන්න අපි දක්ෂ නොවෙනවා නම් අපේ උජුපටිපන්නභාවය ඒකෙන ඍජුභාවය දැන් අතුරුදාම් වෙලා නේද එහෙනම් මෙන්න මේ ආකාරයට අපේ වචන වලින් අනන්ත අප්‍රමාණ අපේ උජුපටිපන්න භාවය අපි අයිමි කළා අපේ උජුපටිපන්න භාවය අපි විසින්ම විනාශ කළා මෙන්න මේ අවබෝධය තුළ දැන් මේක නිවැරදි කරන්නට ඕනේ සෑම වචනයක්ම උජුපටිපන්නව කතා කරන්න ඒ වචනේ කෙලින් තියන්නට ඕනේ කොන්ද පණ හැතුව කතා කරන්නට ඕනේ නිවැරදි දේ කතා කරනවා ඒ දායක මාත්‍ය අපට හිටියත් එකයි නැතත් එකයි ඒ ස්වාමීන් වහන්සේ අපෙත් එක හිටියත් එකයි නැතත් එකයි හරි දේ මේක නිවැරදි දේ මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ මේක ඒක කියනවා මිනිස්සු නඩත්තු කරන්න ප්‍රත්‍ය ගන්න මිනිසුන්ගේ ිතවත්කම් පවත්වාගෙන යන්න එහෙම කොන්ද නවලා කොන්දපණ නැතුව කතා කරන්න එහෙම කතා කළොත් උජිපටිපන්න භාවයේ අයිමි වෙනවා එහෙනම් මේ ලෝකේ සෑමදාම අපි පරම සත්‍ය කතා කරන්න ඕනේ. ලෝක සත්‍යයේ යාපතට කතා කරන්න ඕනේ. හැම තැනම හැමෝටම යාපත් වෙන දේ පමණක් කතා කරන්න ඕනේ. එහෙනම් සම්මා වාචාව තුළින් අපි උජුපටිපන්න භාවය වඩනවා කියන ඒ තැනටපත් වෙනවා. එහෙනම් ප්‍රත්‍ය ලැබෙන තැනට සාපේක්ෂව වැරද්ද පවා නිවැරදි කරන්නේ නැද්ද? වැරදි ආක බලාගෙන නැද්ද? ඒ මිනිසුන්ගේ ඉතරි දෙයි අපට ලැබෙන්න තියෙන දේ නැති වෙයි කියලා කපටිකමෙන් අපි ඒගොල්ලන්ට ඕන විදිහට සාසනය නීති රීති වෙනස් කරගන්නේ නැද්ද? ඒ හැමතැනම අපේ කොන්ද නැවුණා, අපේ උජුපටිපන්න භාවයේ ගියා, අපේ තුල තියෙන ඍජුභාවය අපි සම්පූර්ණම ඒ උකස් කළා එම නැත්නම් විකුණලා දැම්මා. මේ විදිහට අපේ උජුපටිපන්න භාවය ඒ ගලේ හිටපු ඉන්න වාගේ තියෙන්නට ඕනේ. අපේ උජුපටිපන්න භාවය කොච්චරද කිව්වත් කිසිම මොතක දෙතිස් කතා කතා කරන්නේ ඒ සම්මා වාචාවෙන් පිට කිසිම දෙයක් කතා කරන්නේ කෙලෙස් වලට අදාළ කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නිවනට ගැළපෙන යාපත් දේ පමණක් සාකච්ඡා කරනවා. නිවනට ගැළපෙන දේ පමණක් කතා කරන්න ඒ දක්ෂ වෙනවා ඍජුපටිපන්න වෙනවා. එහෙම ඉන්න පුළුවන් නම් තමයි අපි භාග්‍ය භාග්‍යතුන් වහන්සේගේ ඒ සද්ධර්මයේ සරණ යන කෙනෙක් වෙන්නේ එහෙනම් දැන් අපට පැහැදිලිව පේනවා අපේ වචනවල උජුපටිපන්න භාවයේ නැතුව රාගික දේවල් කතා කළා භික්ෂුන් වහන්සේලා අපි විවේචනය කළා දායකයෝ විවේචනය කළා අනිත් අයගේ ඒ තොරතුරු අපි ඕපදූප වශයෙන් කතා කළා අනිත් අය අපහාස කළා නිඳා කළා අනිත් අය විඩාවටපත් කරලා අපි සන්තෝෂ වුණා අපි එක එක විදිහට සමච්චල දේවල් කතා කරලා අපහසුතාවයටපත් කරපු අවස්ථා අනන්තයි එහෙනම් මේ විදිහට අපේ වචනවල උජුපටිපන්න භාවයේ නැහැ නිවැරදි නිවැරදිව කතා කරන්න අපේ වචනවල පන ස්වභාවය නැහැ. පන නැති එහෙම නැත්නම් කොන්ද කැඩිච්ච ගැරන්ඩියා වාගේ අපේ කෙලින් ස්වභාවය නැතුව අපි වක්‍රව කතා කරනවා, රිදෙන්ඩ කතා කරනවා, වචනවලින් මිනිසුන්ට ඒ පරිගැනීමේ ක්‍රමවේද හදනවා. එහෙනම් අපේ වචනවල ඍජුපටිපන්න භාවය නැහැ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපේ වචනවල ඍජුපටිපන්න භාවය හදනවා. කොහමද නිවනට ගැළපෙන නිවනට යෝග්‍ය වෙන සම්මා වාචාව පමණක් කතා කරනවා කිසිම මොහතක වචන වලින් රිදවන්න අපාසයටපත් කරන්න කිසිම කෙනෙකුගේ චරිතයට කැළලක් ඇති කරන්නේ නැතුව කතා කරනවා මෙන්න මේ උජුපටිපන්න භාවය අපි වඩන්නට ඕනේ යාපත් ක්‍රියාවකින ඒ ඒ සියලුම දේවල් පැත්තකට දාලා අපි මාන්නෙන් වැඩ කරලා අපේ ක්‍රියාවේ උජුපටිපන්න භාවය දැන් නැති වෙලා නේද සීලයෙන් කටයුතු කරන්න ඕන. අපි දුස්සීලව කටයුතු කළා සීලයේ උජුපටපන්න භාවය දැන් අපට අයිමි වෙලා නේද? එහෙනම් ඒ වායාමය අපි කියන සම්මා වායාම කියලා. එහෙනම් යාපත් ක්‍රියාව අපි තුල අඩු වෙලා දැන් සල්ලි පස්සේ යනවා, පිරිකර පස්සේ යනවා, දාහනේ පස්සේ යනවා, ගෞරව පස්සේ යනවා, දායකයෝ සරණ යනවා, ගෙවල් වලින් ඥාතියෝ මිත්‍රයන්ගේ පීඨ පතාගෙන ඒ ඥාතියෝ සරණ යනවා, මාන්‍ය සරණ යනවා, උඩඟුකම සරණ යනවා, එහෙම ඊතුවක්කාරකම සරණ යනවා. මේ හැම දෙයක් වලින්ම අපේ කායික චර්යාවේ උජුපටිපන්න භාවයේ අයිමි වෙලා නේද? කෝ අපේ භික්ෂුභාවය තුළ ඒ උජුපටිපන්න භාවය නැහනේ. කොන්ද කෙලින් තියලා මම පිණ්ඩපාත කරගෙන ගායට හිටියත් මං කිසිම දෙයකට සරණ යන්නේ නැවත ඉපදීමට හේතු හදන්නේ මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පානවා. මගේ කෙලස් ටික ඒ වතුර දාලා සිවුරෝදනා වාගේ මගේ සිතේ සේරම කෙලස් ටික ඕදලා පිරිසුදු කරගෙන මේ භවයේ රාත් වෙලා මං පිරිණිවන් පානවා කියන ඒ උජුපටිපන්න භාවය නෑ නේද? බඩගිනි හැදෙනකොට දානේ සරණ ගියා. බේත් අවශ්‍ය වෙනකොට දායකයෝ සරණ ගියා. ඒ වගේ ප්‍රත්‍ය අවශ්‍ය වෙනකොට ඒ සෑම කෙනෙක් සරණම ගියා. එහෙනම් ඊතුවාකාරකම සරණ ගියා. එහෙනම් තමන්ගේ තමකම රැකගන්න මාන්‍ය සරණ ගියා. මේ හැමතැනම උජුපටිපන්න භාවය විනාශ කරගත්තා. මම පැවිද්දා කියන උජුපටිපන්න භාවයේ තිබිය යුතුයි. මම සීලයක් තුල ඉන්නවා. ඒ සීලයේ උජුපටිපන්න භාවයේ තිබිය යුතුයි. මම ಗುಣධර්ම වඩනවා. ඒ ಗುಣවල උජුපටිපන්න භාවයේ තිබිය යුතුයි. කිසිම ප්‍රත්‍යක් නිසා කිසිම හේතුවක් නිසා ඒ ಗುಣධර්ම භාවයට උජුපටිපන්න භාවයට කැළල් නොවිය යුතුයි. අන්න මේ උජුපටිපන්න භාවය අපි සතු විය යුතුයි. මේ මානසිකත්වය අපි වඩන්නට ඕනේ. එහෙනම් අපේ කායික චර්යාවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා. අනිත් අයගේ හයාපත වෙනුවෙන් අනිත් අයගෙන් පලිගන්න අනිත් අයට රිදවන්න අපි ඕනතරම් ක්‍රියා කළා. ඕනතරම් අපි ඇසුරුණා. ඒ හැම අඩුවක්ම දාදන්න ඕනේ. හේතුව මේ ලෝකේ පලි අරගෙන ඉවර වෙච්ච කෙනෙක් නෑ. මේ ලෝකේ කාමයේ පිනවල ඉවර වෙච්ච කෙනෙක් නෑ. මේ ලෝකේ කෝටි ගණන් එකතු කරලා සෑයීමටපත් වෙච්ච කෙනෙකුත් නැහැ. කෝටි 5000ක් බැංකුවේ තිබුණාන් කෝටි දෙකමාරක් මාසෙකට හම්බුණාන් ඒ මිනිස්යාට කන්න පුළුවන් දවසකට බත් පාර්සල් 3යි කොච්චර ධනෙ තිබුණාන් යනකොට ගෙනියන්න බෑ. සේරම තියලා යන්න ඕනේ. මේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි නම් එයා කවදාවත් උජිපටිපන්න වෙන්නේ නැහැ. එයා හැමදාම භවගාමි වෙනවා. එහෙනම් අපි මේකේ යථාර්ථය දැකලා මේකේ යථාර්ථය තේරුම් අරගෙන අද ඉඳලා තිසරණ සරණ යන්න ඕනේ. එහෙනම් නයි වේරෙන වේරාණී සම්මන්තිච කුදාචනං කියන තථාගතයන් වහන්සේගේ වචනය වලට අනුව වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ එහෙනම් අපි වෛරය නිසා අපි උජුපටිපන්න භාවයෙන් නැතුව ගියා නම් අද ඒවා ඔක්කොම අත්හැරලා මහා කරුණාවේ උජුපටිපන්න භාවය ඇති කරගන්න හැම දෙයක්ම කර්මයට අනුව වෙන්නේ කියලා Tamange ඒ මෛත්‍රිය උජුපටිපන්න භාවය කරගන්න කාරුණික ලෝකයේ දකින උජුපටිපන්න භාවය ඇති කරගන්න දයාවෙන් ජීවත් වෙන උජුපටිපන්න භාවය ඇති කරගන්න අනිත් අයට යාපත කරන පරාර්ථකාමීත්වයේ උජුපටිපන්න භාවය කරගන්න මේ විදිහට විදිහට කායික චර්යාවේ උජුපටිපන්න භාවය අද ඉඳලා තපස් ගුණයක් වශයෙන් වඩන්න අන්න ඒ උජුපටිපන්න භාවය ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අපේ බෝධිසත්ව චර්යාවට ඒ බෝධිසත්ව පාරමිතාවට අපි එකතු කරගත යුතුයි අපි ප්‍රාර්ථනා කරන රාහත් බෝධියේ පාරමිතාව මේ උජුපටිපන්න භාවය තුළින් සම්පූර්ණ කළ යුතුයි එහෙනම් අපි මෙච්චර කාලයක් ලෝභයේ සරණ ගියා. අපි ලෝභය නිසා උජුපටපන්න භාවයෙන් නැති කරගත්තා. ලස්සන කුටි ඕනේ කියලා ඒක කිරිගරුඩ වලින් පෙරෙව්වා. ඒක තරුපය හොටෙල් එකක් වාගේ ලස්සන කළා, අලංකාර කළා. ඒක තුලින් වින්දනයක් ලැබුවා. ඇයි ඒව අතගාලා බලනකොට හරියට හිතට සන්තෝසයි. ඒවා අදිසුකෝපභෝගී. එහෙනම් අපි මේ ලෝකේ තපස් රැකලා නැහැ. විමාන තනවා. මීට වඩා හොඳ නැද්ද? කුසල් කරලා දිව්‍ය ලෝකයෙන් විමානයකට හිටියාම එහෙනම් දිව්‍ය ලෝකෙකින් විමානයකට ඉන්න අර මත් වෙලා ඉන්න මයසාක්‍ය දෙවියටයි බුදුන් සරණ යන තාපසයට අතර වෙනසක් නැහැ. ඇයි මේ ඉපදිලා ඉන්න තාපසයා ඉපදිලා ඉන්නේ නිවන් දකින්න. එයා දැන් නඩත්තු කරන්නේ දිව්‍ය ලෝකේ විමානයේ ඉන්න දෙවියෙක්ගේ ජීවිත චර්යාවක්. එහෙනම් මේක තුලින් අපේ උජුපටිපන්න භාවය නැති වෙලා නේද? නිවන් දකින්න මොකටද විමාන? සන්තුෂ්කෝච සුබරෝච සත් ලද දෙයින් සෑයීමටපත් වෙන්න ලැබිච්ච දෙයින් සැනසෙන්න. එහෙනම් හැමදේම සුබවාදී ලෙස දකින්න හැමදේම කර්මයට අනුව ලැබෙනවා කර්මයට අනුව නැති වෙනවා හේතුඵල ධාම කියලා දැකලා සන්තෝෂෙන් ජීවත් වෙන්න මානසිකත්වය අදා ගන්න අන්න ඒ උජුපටිපන්න භාවය තපස්වරුන්ට හිමි වෙන්නේ නැත්නම් මේ ලෝකේ කිසිම තැනක ජීවත් වෙන්න බෑ ලැබිච්ච භාර්යාවකින් සෑයීමටපත් වෙන්නේ නැත්නම් ඒ උත්තමයා කවදාවත් gederට සීමා වෙන්නේ එයා හැමදාම ගණිකා මඩංගානේ ඇවිදිනවා, අයාලේ යනවා. එයා කාමයේ වරදවා ඇසිරෙන අසත්පුරුෂයෙක් බවටපත් වෙනවා. ඇයි? එයා ලැබිච්ච භාර්යාවකින් සෑයීමටපත් වෙන්නේ එහෙනම් එයා ලැබිච්ච රස්සාවෙන් සෑයීමටපත් වෙන්නේ නැත්නම් හැමදාම හොරකම් කරනවා, වංචා කරනවා, ඊට වඩා හොඳ තැන් හොයනවා, හැමදාම වස්තු අරඹයා යනවා. එයාට කවදාවත් නිදාසේ ජීවත් වෙන්න බෑ. එහෙනම් මෛත්‍රිය, දයාව, කරුණාව සරණ යන්නේ නැත්නම් එයා වෛරය පරිගැනීම කියන එක සරණ යනවා මේ ලෝකයේ කවදාවත් ඉන්න බෑ. එයාගේ ජීවිත බය වැඩි වෙනවා. ඇයි එයා පරිගන්න අයගෙන් අනතුරු වෙයි කියලා එයා ගොඩාක් බයෙන් ඉන්නේ. එයා ගොඩාක් කම්පාසහිත ජීවිතයක් ගත කරන්නේ. බලන්න අපේ චර්යාවල අඩුපාඩු ඇති වෙනකොට අපේ ಗುಣධර්ම පිරියනකොට අපි මේ අසත්පුරුෂ දේවල් නඩත්තු කරනකොට ජීවිත කාලෙම අපට සිද්ධ වෙලා තියෙන්නේ දුකෙන් ජීවත් වෙන්න කම් කම්පාවෙන් ජීවත් වෙන්න, ඇංගිලා ජීවත් වෙන්න, අපේ නිවැරදි දේ කෙනෙකුට කියන්න බයයි, අපිට ඉදිරිපත් වෙන්න බයයි, සමාජයේ සාමාන්‍ය විදියට අපිට ඇවිදින්න බයයි. ඇයි හැමතැනම අපට කරදර වෙන්න පුළුවන්, හැමතැනම අනතුරු වෙන්න පුළුවන් කියන චකිතයේ බය අපට උරුම වෙලා නේද? එහෙනම් දැන් අපි සැඟවිලා ජීවත් වෙනවා නම් අපේ උජුපටිපන්න භාවය අපට හයිමි වෙලා එහෙනම් කායික චර්යාව තුළින් උජුපටිපන්න භාව වෙන්න, මෛත්‍රිය උජුපටිපන්න භාවය කරගන්න, දයාව කරුණාව උජුපටිපන්න භාවය කරන්න, ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය උජුපටිපන්න භාවය කරගෙන මේ උජුපටිපන්න භාවය සරණං ගච්ඡාමි, උජුපටිපන්න භාව සරණං ගච්ඡාමි කියන ගාථාවේ සරණ යන්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ ಗುಣධර්මයේ වඩනවා නම් මේ විදිහට තපස් ජීවිතය ගත කරනවා නම් අපේ ආර්ය මාර්ගයට මේක එකත් කමඨාණක් කරගෙන වඩනවා නම් අපේ ಗುಣ එන්න එන්න වැඩි වෙනවා. අසකන දිවනාසයේ සම කියන මේ ආයතන වලින් උජුපටිපන්න භාවය වැඩි වෙනවා වැඩි වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය වැඩි වෙනවා, සම්මා සෝතය වැඩි වෙනවා, සම්මා වාචාව සම්මා වායාමය වැඩි වෙනවා, සම්මා ආජීවය වැඩි වෙනවා. මේ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි වෙනවා. දන්නේම නැතුව ලෝකෙම මිනිස්සු අධ්‍යක එකතු කරලා වැඳලා අපට සාදු කියනවා. අනේ මේ උත්තමයා මේ බුද්ධ කාලයේ පාළ වුණා. අපි ගිහියෙක් ඒත් මේ ලෝකේ හැමෝම අපට වඳිනවා අපේ ගුණ කියනවා අනගාരിക ධර්මපාලතුමා අද පැවිදි වෙලා පැවිද්දෙක් කියලා හිටියත් ඒ පැවිදි අනගාരിക ධර්මපාලතුමාට කවුරු ගරු කරන්නේ ඒ පැවිදි වෙන්න කලින් තිබිච්ච ඒ තාපස අනගාരിക ධර්මපාලතුමාට අද ලෝකේ ලක්ෂ ගණන් මිනිස්සු සාදු කියනවා ඒ ගුණ ධර්මවලට එහෙනම් අපිත් අද ලෝකේ පැවිදි වෙලා හිටියත් ගිහි වෙලා හිටියත් මිනිස්සු අපට নমස්කාර කරලා සාදු කියන්න අපි ළඟ ඒ උත්තරීතර මනුෂ්‍ය ධර්ම තියෙන්නට ඕනේ, ಗುಣ ධර්ම තියෙන්නට ඕනේ. ඒවා උජිපටිපන්න භාවයේ තුලින්, දක්ෂකම් වලින්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන්, සීලයෙන් අපි ඒවා වඩා ගන්නට ඕනේ, ප්‍රගුණ කරන්නට ඕනේ. පලිගන්න මෙච්චර උජුපටිපන්නයි කිසිම මොතක අනුකම්පාවක් නැතුව ඍජුව පලිගන්නවා අද ඉඳලා සමාව දෙන්න ඍජුපටිපන්නවන්න කිසිම මොතක රිදවන්නේ නැහැ කියන එකට උජුපටිපන්න වෙන්න අද ඉඳලා සහෝදර සංඝයාට උපස්ථාන කරනවා මම කීකරු වෙනවා යටාත්පාත් වෙනවා කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්නේ අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්කේච සංවරෝ කියන අනුන් තලන්නේ නැහැ පෙලන්නේ නැහැ රිදවන්නේ ඒ සීලය මම රකින්නවා කියන එකට උජුපටිපන්න වෙන්න එහෙනම් මේ විදියට අපේ ජීවිත කාලෙම අපි ඍජු වෙන්න ඕනේ. අපේ සෑම දෙයක් පිළිම උජුපටිපන්න භාවයෙන් වඩනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා අනේ මගේ සිත උජුපටිපන්න බෑනේ. එහෙනම් මගේ සිත උජුපටිපන්න නැත්තේ රාගයක් ආවම එයා උජුපටිපන්න භාවයක් නැහැ. එයාගේ මානකමයි මේ වෙලා අමතක වෙලා දැන් එයා සිවුරු ඇරලා ගෙදර යන්න කල්පනා කරනවා. එහෙනම් මගේ සිත තාම ඍජු නැහැ. තපස්කමට ඍජු නැහැ. ಗುಣධර්ම වලට ඍජු නැහැ. බුදුන් සරණ යන ඍජු නැහැ. එහෙනම් මේ දුර්වලකම් තේරුම් අරගෙන නිතරම සම්මා සතිය වඩන්න විරාගයෙන් සිත ඍජුපටිපන්න කරන්න අලෝභයෙන් සිත ඍජුපටිපන්න කරන්න අද්වේෂයෙන් ඍජුපටිපන්න කරන්න කරුණාවෙන් දයාවෙන් මහා කරුණා සමාපත්තියෙන් ඍජුපටිපන්න කරන්න මේ විදියට සිතේ තියෙන සෑම දුර්වලකමක්ම තේරුම් අරගෙන නිවැරදි කරන්න හේතුව අපිට මේ ලැබිලා තියෙන අවසාන භවය මේ බුද්ධ ශාසනයට අපි ඉපදුනේ අපට පැවිද්ද ලැබුණේ ඒකා ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පාන්න තථාගත ගෞතමයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂය පාරමී පිරුවේ අනිත් අයගෙන් පලිගන්න අපට උගන්වන්න නෙමෙයි පලිගැනීමෙන් සමාව දීලා රාත් වෙන එක උගන්වන්න ගෞතම තථාගතයන් වහන්සේ උරපලලා ලේ දුන්නේ මහා කරුණාවෙන් කටට පැන්නේ එහෙනම් ඒ සිංහ දේනුගේ කුසගින්න නිවන්න මස් ඉරල ඉරල කනකොට ඉවසගෙන අර පුංචි සිංහ පැටවුන්ගේ ජීවිතය ආරක්ෂා කරලා වෙස්සන්තර ජාතකේ භාර්යාව ඇදගෙන යනවා ක්‍රිෂ්ණජිනා දියණිය ඒ පුංචි කුමාරිකාව ගාලා ඇදගෙන යනවා සුදු ඇතා දන් දුන්නා රාජ්‍ය දන් දුන්නා මේ විදිහට වේලාම බ්‍රාහ්මණයා වෙලා සියලුම දේවල් දන් දුන්නා මා බෝසතාණන් වහන්සේ මෙච්චර සාරා සංක කල්පලක්ෂයක් ජීවිත දන් දීලා අටමස් ලේ නාර දන් දීලා මේ ධර්මයේ දේශනා කළේ ස්වාමින් වහන්සේලාට පලිගැනීම උගන්වන්න නෙමෙයි ගිහියන්ට පලිගැනීම උගන්වන්න නෙමෙයි අපි මිනිසුන්ට එකට එක කරන්න නෙමෙයි වෛරය සිතේ තියාගෙන මිනිසුන්ට එලව එලව පාර දෙන්න නෙමෙයි මා කරුණාවෙන් සමාව දෙන්න දයාවෙන් කටයුතු කරන්න, මහා කරුණාවෙන් කතා කරන්න, කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර ජීවත් වෙන්න, ලද දෙයින් සෑයීමටපත් වෙන්න, ලැබිච්ච දේවලින් ජීවත් වෙන්න, අනිත් අයට පුළුවන් විදිහට උපස්ථාන කරන්න, උදව් කරන්න, කිසිම කෙනෙකුට අකටයුත්තක් නොකර පාඩුවේ Tamange වැඩක් බලාගෙන ජීවත් වෙන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේලා මෙච්චර බෝසත් පාරමිතා පුරලා දුක්ුන්නේ අපට මේ වගේ යහපත් දේ කියන්න. හැබැයි අපි මේ පලි ගන්නකොට රා රාගයෙන් කල්පනා කරනකොට, ලෝභයෙන් බඩමුට්ටු එකතු කරනකොට, මෝහයෙන් මත් වෙනකොට, උඩමුකමේ මාන්නෙන් ආංකාරකමින් ජීවත් වෙනකොට අපි කැලල් කරන්නේ අපේ චරිතයට විතරක් නෙමෙයි, අපි නිඳා කරන්නේ අපේ බෝසත් පාරමිතාවට විතරක් නෙමෙයි. මා බෝසතාණන් වහන්සේගේ සාරා සංක කල්ප ලක්ෂයක පාරමිතාවටත් අපි නිඳා කරනවා. උන්වහන්සේගේ වේලාම බ්‍රාහ්මණයාගේ දාණය අපි අපාසයටපත් කරනවා. ඒ වෙස්සන්තර ජාතකයේ දන් දීපු ඒ දාණයට අපි නිඳා කරනවා. එහෙනම් තථාගත ගෞතමයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ සද්ධර්ම පණිවිඩයට අපි අපහාස කරනවා. මෙන්න මේ අඩුපාඩු අපි තේරුම් ගන්නට ඕනේ. අද ඉඳලා ඒ මාබෝසතනන් වහන්සේගේ පාරමිතා මම නිඳා කරන්නේ ඒ මාබෝසතනන් වහන්සේ මානිසා උරපැලුවා, මානිසා කඩට පැන්නා, මානිසා බරු භාර්යාව දරුව දන් දුන්නා, මානිසා රාජ්‍ය දන් දුන්නා, මානිසා දුර්ලභ ගණේ සුදු ඇතා දන් දුන්නා, මානිසා නිසා සියලුම දේවල් ඒ වේලාම බ්‍රාහ්මණයා දන් දුන්නා. එහෙනම් ලෝකයා වෙනුවෙන් නෙමෙයි දන් දුන්නේ. බුදුහාඳුරන්ට තියෙන මොකද්ද උවමනාව අනිත්‍යයට දෙන්න නෑ. මන් නිසා දුන්නේ. මේ මා වෙනුවෙන්මයි මේක කළේ. එහෙනම් සාරා සංක කල්ප ලක්ෂයක් මා වෙනුවෙන්ම දුක් වුණා නම් මා වෙනුවෙන්ම නම් මේ බෝධිසත්වෝ පාරමිතා පිරුවේ එහෙනම් මට වගකීමක් තියනවා නේද? ඒ පාරමිතාට ගරු කරලා rahat වෙලා පිරිනිවන් පාලා ඒ පාරමිතාව අර්ථවත් කරන්න වටිනාකමකින් යුක්ත කරන්න අලංකාර කරන්න එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි ಗುಣ වඩන්නට ඕනේ කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර ජීවත් වෙන්න ඕනේ අපි ගත කරන සෑම මොහොතක්ම ශාසනයේ ගෞරවය රැකෙන්න ඕනේ අපේ බෞද්ධකම රැකෙන්නට ඕනේ ඕනේ. අපේ ජීවිතය අනිත් අයට ආදර්ශයක් වෙන්නට ඕනේ. අන්න මේ විදිහට ජීවත් වෙනවා නම් දැන් කියන්න පුළුවන් ඒ මාබෝසතනන් වහන්සේගේ පාරමිතාව මම අර්ථවත් කළා. මා වෙනුවෙන් උරපැළුවා. මම මගේ ජීවිතය මහාන්‍ය දෙකට පැළුවා. මගේ ඉතුවක්කාරකම මං හතරට පැළුවා. මගේ උඩඟුකම හයකට පැළුවා. හේතුව තථාගතයන් වහන්සේ මා වෙනුවෙන් උරපැළුවා. මම මගේ මාන්‍ය උඩඟු ආංකාරකම ඉතුවක්කාරකම පරිජනීම හටකට පැළුවා හතරට පැළුවා දෙකට පැළුවා මම උන්වහන්සේගේ පාරමිතාවට ගෞරව කළා ඒක අර්ථවත් කළා මාතුලින් උන්වහන්සේට නැවත ආලෝකයක් මම නැති කළා මගේ සෝවාන් ඵලයේ මේ ශාසනය මම බබලවනවා මගේ සකු르දාගාමි ඵලයෙන් මම මේ ශාසනය බබලවනවා අනාගාමි ඵලයෙන් මේ ශාසනය ශක්තිමත් කරනවා රාහත් ඵලයෙන් මේ ශාසනය නැවත නැගා සිටවනවා මේ දේවල් තුලින් ඒ තථාගත ගෞතමයන් වහන්සේගේ බුද්ධත්වය තවත් මම ආලෝක සාර්ථකමත් කරලා ඒ බුදුගුණ මගේ රාත්බෝධියෙන් නැවත ලෝකෙට මම නැවත දේශනා කරනවා. එහෙනම් මේ වගකීම අපට තියෙනවා නේද? මේ ශාසනය පැවිද්ද වශයෙන්, මේ ශාසනය සමාජික වශයෙන්. එහෙනම් හදින්දලා අපි අපේ උජුපටිපන්න භාවය වඩන්නට ඕනේ. හදින්දලා අපේ උජුපටිපන්න භාවය ප්‍රගුණ කරන්නට ඕනේ. මේ තප්පරේ ඉඳලා අසකන්න දිව නාසයේ සමසිතෙන් අපි මේ උජුපටිපන්න භාවය වඩන්න ඕනේ. සිටිවිලි වල අනන්ත අප්‍රමාණ කෙලෙස් තියෙනවා. සෑම චෛත්‍ය චෛතසික ඇතුළින්ම ඉපදීමක් නිර්මාණය කරනවා. අපි හිතන හැම මොහොතක් තුළම අපි භවයක් හදනවා. නැවත දුක් විඳින්න හේතුවක් හදනවා. ඇයි මේ තපස් වරුන්ට මේ දුර්වලකම් තේරෙන්නේ නැත්තේ? ඇයි Tamange අඩුව තාම තේරුම් ගන්න නැත්තේ? මේ තප්පරේ ඉඳලා මේ අඩුව තේරුම් ගන්න. මම හිතනවා නෙමෙයි ඉපදෙන්න හේතු හදනවා. මම කල්පනා කරනවා නෙමෙයි මේ සෑම කල්පනාව තුළින්ම මම දුකක් හදා ගන්නවා. ඒ අඩුව හදා ගන්න. ඇස කන දිව නාසය සම capacitor සම්මාවට ඍජුපටිපන්න කරන්න සම්මා දිට්ඨි සම්මා සෝත සම්මා ජීව සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා සති කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ඍජුපටිපන්න භාවය වඩමු එහෙම වඩලා එහෙම දිනු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවය බවට පත් කරමු ඒ මාරාතන් වහන්සේලාගේ ඒ සංගණණයට අපේ රාත් බෝධියත් පූජා වේවා අපිත් ඒ සංගණණයට එකතු වේවා මේ ගෞතම බුද්ධ ශාසනය පිරිනවම් පාපෝ රාතන් වහන්සේ වහන්සේ නමක් බවට පත් වේවා. එහෙනම් අද ඉඳලා අපේ ඊතුවක්කාරකම් මාන්‍ය අපේ බුදුහාඳුරන්ගේ පාරමිතාවට පිං සිද්ධ වෙන්න අත්හරිමු. තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් විඳපු දුක්වලට අපි අපේ උඩඟුකම පරිගැනීම අත්හරිමු. බුදුහාඳුරෝ වෙනුවෙන් අපිට මේ පිරිකරේ දැන් පූජා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අට පිරිකර කෝටිය පූජා කළත් වැඩක් නැහැ. අපේ උඩඟුකම අපි පූජා කරන්නේ නැත්නම් උන්වහන්සේ වෙනුවෙන් අපේ ඊතුවක්කාරකම මාන්‍ය පූජා කරන්නේ නැත්නම් අපේ මේ කෙලස් ටික පූජා උත්සාහ කරන්නේ නැත්නම් රාගයෙන් ගෑනු දිහා බලන මේ අඩුව අපි හදාගෙන විරාගයෙන් අපි ජීවත් වෙන්නේ නැත්නම් අපේ රාගය අපි පූජා කරන්නේ නැත්නම් අපේ ද්වේෂය අපි පූජා කරන්නේ නැත්නම් අපේ මෝහය අපි පූජා කරන්නේ නැත්නම් අපේ පරිගැනීමේ ඒ බලාපොරොත්තු අපි පූජා කරන්නේ නැත්නම් මේ වගේ කෙලෙස්වත් අපිට පූජා කරන්න බැරි නම් කෝ අපි බුදුහාමුදුරන්ට ආදරේ නැහනේ ඒ මාබෝසතන් වහන්සේට අපි ගරු කරලා නැහනේ එහෙනම් බුදුහාමුදුරෝ ගණන් ගන්න නැත්නම් උන්වහන්සේගේ බුද්ධ බුද්ධත්වයට ධර්මයට අපි කිසිම යුතුයකමක් වල්කීමක් කරන්නේ නැත්නම් අපි කොහමද බෞද්ධයෝ වෙන්නේ? එහෙනම් සිවුරු පොරෝගත අන්‍යාගමිකෙක් නේද? අපි දායකයෝ වශයෙන් ඉන්නේ ශාසනය විනාශ කරන්න නේද? ශාසනයේ දායකත්වයේ අපිට තියෙන්න ඕනේ නම් අපි බෞද්ධයෝ වෙන්නට ඕනේ නම් කෙලෙස් නිරෝධ කරන්නට ඕනේ, තිසරණේ සරණ යන්නට ඕනේ, මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න ඕනේ. මාර්ගඵල ලැබුණොත් විතරයි අපි ශාසනයේ ශ්‍රාවකයෝ මාර්ගඵල නිවන් අවබෝධ කරනවා නම් විතරයි ශාසනය පැවිදි පැවිද්දෝ. එහෙනම් අද ඉඳලා අපේ පැවිදිකමට අපි වැඩ කරමු. අපේ බෞද්ධකමට අපි වැඩ කරමු. භාග්‍යතුන් වහන්සේට අපි පිරිකර පූජා කරමු. ඒ තමයි අපේ අඩුපාඩු අපි අත්හරිමු. අපේ උඩඟුකම, ඒ මාන්නය, ඊතුවක්කාරකම, ලෝභ දේශ මොහ අත්හැරලා ඒවා පිරිකර වශයෙන් පූජා කරලා අද ඉඳලා අලෝභ අධ්වේ සමෝහ වඩලා අපි අද ඉඳලා මහා කරුණාවෙන් දයාවෙන් ප්‍රීතියෙන් අපි ජීවත් වෙලා ලද දෙයින් සෑයීමටපත් වෙලා හැමදේම සුබවාදී ලෙස හිතලා හේතුඵල ධාමයේ ධර්මයෙන් මේ ලෝකේ ජීවත් වෙලා අපේ පැවිදිකම අපේ බෝසත් පාරමිතාව සම්පූර්ණ කරමු අපි ලබාපු මිනිසත් භවය අර්ථවත් කරමු අන්න මේ ආකාරයට මේ කමඨාන වඩලා මේ ධර්ම දේශනාව අපේ සිතේ හොඳට නිදම් කරගෙන සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ නැවත නැවත මෙනෙහි කරලා මේක සෑම පැය 24 ගානේ පුරුදු පුහුණු කරලා සෑම ආයතනයක් තුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා උජුපටිපන්න භාවය වඩලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න මේ දේශනාව කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධයේ ප්‍රඥාව අපේ රාත්බෝධියේ පිණසම මේ ලබා පාප මිනිසත් භවයේ ඒ පිපදීම නවත්වීම පිණිසම මේ සියලුම කරුණු කාරණා අපි හැමෝගෙම රාත්බෝධියට හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.